කරණීයමෙත්ත සුත්තම් කරණීයමත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සුජුච සුවචෝ චන්සමුදු අනතිමානි සන්තුස්සකෝ ච සුබරෝ ච අප්ප කිංචෝ ච සල්ලව්ක බුද්ධි සම්තින්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගම්බෝ කුලේසු අනනුගින්දෝ නච කුන්දං සමාචරේ කිංචයේන විඤ්ඤු පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා යේකේචි පාන භූතන්ති තසවතාවරවං අනවශේෂා දීඝාවායේ මහන්තාවා මංජිමාරංසකානුකතුලා දිත්තාවායේව අන්දිත්තායේ චදුරේ වසන්තිය විදුරේ භූතාවා සම්භවේ සීවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා නපර පරං නිකුම්බේත නාතිමඤ්ඤේත කන්තචිනං කංචේ යාරසනාපටිග සංඥානඤ්ඤමඤ්ඤං සදුක්ඛමිච්ඡය මාතයතනියං කුත්තං ආයුසායේක පුන්ත මනුරක්කේ එවං පිසම්බ භූතේසු මානසං භාවයේ අපරිමානං මෙත්තංච සම්බලෝකස්මින් මාන සංභාවයේ අපරිමානං උන්දං අදෝච තිරියංච අසම්බදං අවේරං අසපන්තං තිත්තං චරං නිසින්නවාසයනෝ අතමින්ද ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං නිදමාව දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නා කාමේසු විනය්‍යගේ ධම්නහි ජාතු ගම්බසෙයං පුනරතිතේ